ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පඤ්ඤාවන්තස්සයන් භික්ඛවේ ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්සති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුම් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මා පුරුෂ විතරක අතින් සත්‍යයන් මේ සූත්‍ර පාඨයෙන් ඉදිරිපත් කරනවා පඤ්ඤාවන්තස්සායම් භික්ඛවේ ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්සේ මානෙනි මේ ශ්‍රී සද්ධර්මයේ ප්‍රඥාවන්තයන්ටයි ප්‍රඥාව නැත්තොන්ට නොවේයි මේක ඉතා වැදගත් මාතෘකාවක් ඉන්නතුන් අහලා ඇති අපේ සරුවක්ඥන් වහන්සේ බුදුබාටපත් වෙලා අටවෙනි සතියේදී ධර්ම ගාම්භීරත්වයේ සම්මර්ෂණය කළ බව අධිගතෝ කෝ ඥායන් ධම්මෝ ගම්භීරෝ දුද්දසෝ දුරුනුබෝධෝ නිතුනෝ පඬිත වේදනියෝ අතක්ඛාවචරෝ මා විසින් මේ ගාම්භීර ධර්මයක් ආબોධ කරගන්නා ලදී. ගම්භීරෝ දුද්දසෝ ගැඹුරුයි දැකීමට දුෂ්කරයි. නිපුණෝ අතිශයින් සියෝ. එවාගෙම අතක්කාවචරෝ තර්කයෙන් දැසගත නොහැකි ධර්මයක්. පඬිත වේදනියෝ ඥානවන්තයන් විසින් පමණක් ආબોධ කළ යුතු දෙයක්. ඉදම්පි කෝඨානං දුද්දසං යදිදං සබ්බ සංකාර නිරෝධෝ සම්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන පටිච්ච සමුප්පාදයේ චතුරාරි සත්‍ය පමණක් නොවේ නිර්වාණ ධාතු පවා බොහෝම ගැඹීරයි. ආලේ රාමා කෝපනායම් පජා මේ ලෝක සත්‍යයා තෘෂ්ණා ආලයෙන් ඇලීගෙන වාසය කරනවා. ආලේ භත ආලේ සම්මුදිත මේ තෘෂ්ණාවේ ඇලීගෙන තෘෂ්ණාවෙන් මුසපත් වේගෙන සිටිනවා මේ ලෝක සත්‍යයා. ආලේ රාමාය කෝපනාය පජාය ආලේ රතායාලිය සම්මුදිතාය දුද්දසං ඉදන්ඨානං යදිදං ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදෝ මේ තෘෂ්ණා ආලයෙහි ඇලීගෙන තෘෂ්ණා ආලයෙහි බැසගෙන තෘෂ්ණා ආලයෙහි මුසපත්තේගෙන සිටින මේ සත්ත ප්‍රජා විසින් ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාද කියන මේ හේතුඵල ධර්මයේ ආબોධ කර ගැනීම බොහෝම දුෂ්කරයි ඊටත් වඩා දුෂ්කරයි නිර්වාණ ධාතුව දැක ගැනීම කියන එකයි ගාම්භීරත්වයේ මෙනෙහි කිරීමේදී වැටහුණේ. මම යම් හේකින් ලොවට දහම් දේශනවා නම් මට වෙහසක් පමණයි. මේක ආબોධ කර ගැනීම ඉතාම දුෂ්කරයි කියලා මන්දෝත්සාහී භාවයක් ඒ ආකාරයක් හිතේ පහළ වුණා. ඒක ධර්මතාවක්. මොකද ලෝතුරා බුදු වෙලා මේ සතිය අටක් පිරෙන තුරු ලෝකයේ දෙස බැලුවේ නැහැ. ලෝකයේ දෙස බැලුවේ නැහැ. ධර්මයේ දෙසම බලාගෙනයි උන්වහන්සේ නිවන් සැප වින්දි. සතිය අටක්ම නිවන් සැපම වින්දා අටවෙනි සතියේදී ධර්මයේ ගැඹීරත්වයේ සම්වර්ෂණය කළා. ඒ මොහොතේදී තථාගතයන් වහන්සේගේ සිත බලා සිටී අරිහන්ත බ්‍රහ්ම රාජයෙක් වෙන සාම්පති වහාම සැනිකෙන් ආවා. ගඳ නමස්කාර කොට කියා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලෝක දෙස බලන්න මැනවි. මේ මගධ රාජධානියේ පහළ වුණ සාතුරුවරු 6 දිනයි. ඒ ඇත්තන් මේ ධර්මය කෙලෙස් සහිත ධර්මයක්. කිලුරු ධර්මයක්, මිත්‍යා ධර්මයක්. සසලින් එතර වෙන ධර්මයක් නොවේ. ස්වාමීන් වහන්සේ විශාල පර්වතයක් මුදුනට නැංගා වගේ විශාල උස ප්‍රාසාදයට නැංගා වගේ ප්‍රඥා ප්‍රාසාදයේ මුදුනටපත් වුණා. ස්වාමීනි ලොව දෙස නුවණින් බලවදාරණසේකවා ධර්මී ආબોධ කරගන්නෝ ඉන්නවා ස්වාමීනි ධර්මයේ නැසොත් ඒ ඇතෝ ආභෝධයෙන් පිරිනව ස්වාමීනි. අනුකම්පා කොට දාම් දෙසුන මැනව කියලා. උත්තේහි වීර විජිත සංගාම සත්ත්වාහ අනන විචර ලෝකේ දේසස්සු භගවා ධම්මං අඤ්ඤාතරෝ භවිස්සන්ති මේකයි අන්තිම ගාථාව ආරාධනාවේ ස්වාමීනි නැගී සිටින මැනව විජිත සංගාම මාර සංග්‍රාමයෙන් ජයගත් උත්තමයන් වහන්සේ සත්‍යවාහ ශාස්ත්‍රු වාක්‍යයන් වහන්සේ අනන සියලු නයන් නිදහසෝ තථාගතයන් වහන්සේ විචර ලෝකේ මේ ලොව නුවණින් හැසිරී බලා වදාන්නසේකුවා දේසසු භගවා ධම්මං භාගතුන් වහන්සේ ධර්මයේ දේශනසේක්වා අඤ්ඤාසාරෝ භවිෂanti ස්වාමීනි ධර්මය ආબોධ කරගන්නෝ සිටිනවා කියන එක ආරාධනා කළා. ඒ වෙලාවේදී සරුවක්ඥන් වහන්සේ බුදු ඇස විහිදෙව්වා. ඒකට තත්පරයක් ගත වුණේ නැහැ. බුදු ඇස විහිදෙව්වා තුන් ලෝක ධාතුවට. බුදු ඇස විහිදීමේදී තථාගතයන් වහන්සේට පෙනී ගියා ලෝකේ සත්‍යෝ කොට්ටාස හතරක්. උද්ගති ත්‍ඥ, විපංචි ත්‍ඥ, ඤෙය්‍ය පදපරම කියලා. උද්ගති ත්‍ඥ කියන්නේ දාම් පදයක් මාත්‍රුකා කළ කෙනීම මාර්ගඵල ලබන්නෝ ඉන්නවා. උද්ගති ත්‍ඥ. විපංචි ත්‍ඥ කියන්නේ දහම් පදයක් මාතෘකා කොට විස්තර කරද්දී මගඵල නිවන් ලබන්නෝ ඉන්නවා. විපංචිතඥ. නෙය්‍ය ධර්ම ශ්‍රවණේ කරලා සීලාදී ගුණ පුරමින් සමථ උපාසනා වඩමින් ජීවිත කාලය තුල කොතැනකදී හරි මාර්ගඵල නිවන් ලබන්නෝ ඉන්නවා. එයතු නෙය්‍ය පුජ්‍යලු. පදපරම කොතෙක් බණ ඇසුවත් කොතෙක් සීලාදු ගුණ පිරුවත් ඒ ජීවිතයේ අධිගම නොලබන්නොත් ඉන්නවා. පදපරම. නිදසුණක් වශයෙන් පෙනී ගියා නෙළුම් විලක මානෙල් විලක සමහර නෙළුම් මානෙල් කැකුල් තියෙන වතුරෙන් උඩට මතුවලා මෝරලා උදේ ඉර පායන කොටම පිපෙනවා. ඒ වගේ තමයි උජ්ජටි තක්නේ. සමහර නෙළුම් මානෙල් කැකුල් තියෙනවා දී මට්ටමේ මේවා දාස් දෙකක් තුනක් එළලා සැටියෙමින් මෝරලා පෙපෙනවා. ඒ වගේ තමයි විපංචිතඥ. තවත් සමහර නෙළුම් මානෙල් කැකුළු තියෙන වතුර යට නැදෙනි. ඒවා දින ගණනකින් සති ගණනකින් හරි උඩට මතුවලා සූර්ය තාපයෙන් මෝරලා යම් දාසක පෙපෙනවා. ඒ වගේ තමයි නෙය්‍ය. තව සමහර නෙළුම් මානෙල් කැකුළු තියෙනවා. ගේ යටම හැදිලා දේ යටම සතුන්ගෙන් විනාශ වෙනවා. එහෙම නැත්නම් ස්වභාවික වශයෙන් මේක විනාශයට යනවා. ඒ ඒ මල නැත ඒ ජීවිතේ නැත්නම් ඒ පඳුරේ ආය හැදෙන්නේ නැහැ. ඒ පදපරම මේ කොට්ටාස අතර සියල්ල තථාගතයන් වහන්සේගේ බුදු වෙසින් දැක ප්‍රතිඥාවක් දුන්නා. අපාරුතාතේ සං අමතස්ස ద్వාරා යේසුතවන්තු පමුංචන්තු සද්දං දිහිංස සංඤී පගුණං භාසින් ධම්මං පනීතං මනුජේසු බ්‍රහ්මේ බ්‍රහ්ම රාජේනි මට වෙහසක් වෙයි කියලා ධර්මයේ නොදෙසන් දීතුවේ නමුත් මම දැන් ලෝක සත්‍ය වෙත අමෘත ద్వාර සියල්ල විවෘත කළා ප්‍රඥාව නැමෙති දේශවන් ඇත්තු සද්ධා මුදා හරිත්වා විවෘත කෙරෙත්වා ධර්මයේ ශ්‍රවණේ කෙරෙත්වා ධර්මයේ දේශනා කරන්නෙමි කියලා සාම්ප්‍රතේ බ්‍රහ්ම රාජයාට දේශනා කළා. මේ දේශනේ අනුව තමයි ධම්සක් තයතුන් දේශනාවේ පටන් පරිනිර්වාණ මංචකේ දක්වා ප්‍රමාණ කළ නැති තරම් ධර්ම දේශනා පවත්කලා සූවිසි අසංකේය නව කෝටි 60 ලක්ෂයක් දෙන අමාම නිවන් පුර පම්නවා වදාළි. ඒ මේ සරුවක්ඥන් වහන්සේගේ දේශනාව තුළ මේ මාතෘකාව හැඳින්වෙනවා මහා පුරුෂ විතාල කාට අතරේ. පඤ්ඤවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්සේ ප්‍රඥාවන්තයාටයි මේ ධර්මය අවබෝධ වෙන්නේ. ප්‍රඥා නොයඩු වයත මේක අවබෝධ වන්නේ නැහැ. ස්වාක්ඛාතාදී දහම් ගුණ පාඨයේ අන්තිම ගුණ පදයෙන් කියවෙනවා මේක තවත්. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි විඤ්ඤූහි ඥානවන්තයන් විසින් පච්චත්තං ප්‍රත්‍යාත්ම වේවත් තම තමාගේ సంతානෙ තුල තම තමාගේ නැනපමණින් වේදිතබ්බෝ ආબોධ කටයුතුයි නුවණ දිනු කලාවෝ නැනවතුන් විසින් තම තමාගේ නැනපමණින් මේ ධර්මය ආબોධ කළ යුතුයි. ඒකයි පච්චත්තං වේදි සම්බෝ විඤ්ඤෝහි කියන්නේ. එන්න මේ ප්‍රඥාවෙහිවත් නුවණ අපේ సంతානිය තුල කොහොමද පහල කරගන්නේ? නූපන්න ප්‍රඥාව උපදවා ගන්නෙ කොහොමද? උපන්න ප්‍රඥාව වැඩි දියුණු කරගන්නේ කොහොමද කියන එක අනුවයි දැන් මේ මාත්‍රිකා විවරණය වෙන්නේ. පින්නතුනේ රාත්‍රී නැදියම් කාලයෙහි ආත්පස ජේතවනාරාමේ බබළුවාගෙන දෙවි දේවතාවන බණහන්ද එක් දිනක එවැනි පැමිණි දේවතා පිරිසක් අතුරේ එක්තරා දිය පුත්‍රයෙක් ප්‍රශ්න ගාතාවක් ඇසුවා අන්තෝ ජටා බහිජටා ජටාය ජටිතා පජා තං තං ගෝතම පුච්ඡාමි හෝ ඉමං විජිතේ ජටං කියලා ස්වාමීනි ගෞතමයන් වහන්සේ මේ ලෝක සත්‍යයගේ අභ්‍යන්තරයේ තෘෂ්ණා ජටාව හේවා තෘෂ්ණා අවුලක් පවතිනවා. ලෝක සත්‍යයගේ බාහිර පරිසරයේ මේ තෘෂ්ණා ජටාව තෘෂ්ණා අවුල පවතිනවා. ස්වාමීනි මේ ලෝක සත්‍යය මේ තෘෂ්ණා ජටාවෙන් තෘෂ්ණා අවුලින් ගැටලිලා වැටිලා වැලිලා පැටලිලා ඉන්නවා. ස්වාමීනි මා ප්‍රශ්න කරන්නේ මේ කියන තෘෂ්ණා ජටාව තෘෂ්ණා අවුල ලිහන්නේ කවුද? කොහොමද ලිහන්නේ කියන එකයි. ඒකට සරුවඥන් වහන්සේ දුන්න පිළිතුර සීලේ ප්‍රතිත්ථාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං ආසාපි නිපකෝ භික්ඛුසෝ ඉමං විජේතේ ජටං උපතින්ම නැනවත් මිනිස්සේ සිව් පිරිසුදු සීලයක පිහිටා සිටගෙන වීරියත් ස්මෘතියත් ප්‍රඥාවත් පෙරටුකොටගෙන සමත භාවනා විපස්සනා භාවනා වැඩි යුතුයි. එසේ වඩන්නේ නම් ඒ යෝගාවචරය 108 වැදාරුන් තෘෂ්ණා ජටාව සිඳින්නේ යේ කියන එකයි මේ ගාථාවෙන් දේශනා කෙළේ. මෙන්න මේ දේශනාව තුළින් අපට පැහැදිලි කරගන්න පුළුවන් අපේ సంతානයේ නූපන්න ප්‍රඥාව උපදවන්නේ කොහොමද? උපන්න ප්‍රඥාව වඩන්නේ කොහොමද කියන එක තේරුම් කරගන්න පුළුවන්. මෙතන සඳහන් වෙනවා සීලේ ප්‍රතිත්තා නරෝ සපඤ්ඤෝ කියන වචනය. සපඤ්ඤෝ කියන්නේ උපතින්ම නැනවත් මිනිසයාට නමක්. මිනිසයාගේ උත්පත්ති ක්‍රම තියෙනවා තුනක්. ත්‍රි හේතුක උත්පත්තිය, දි හේතුක උත්පත්තිය, අ හේතුක උත්පත්තිය කියලා. අහේතුක උත්පත්තියේ පළමුවෙන් තෝරා ගනිමු. අහේතුක උත්පත්තිය කියන්නේ අන්ධ, ගොළු, දිහිරි, උම්මත්තක, මන්ද බුද්ධික වැනි උපතේම අභාව්‍ය පුජ්‍යලයෝ. ඒ ඇත්තන්න බිදක්වත් නුවණ පහළ කරගන්න බෑ. ඒ ඇත්තෝ අවාසනාවන්තයි. හේතුව ඒ ඇත්තෝ මේ මනුෂ්‍ය ලෝක උපන්නට මනුෂ්‍ය ලෝක උපදින්න හේතුව කුසලයේ සිද්ධ කරගෙන තියෙන්නේ දි හේතුක ඕමක කුසලයක් ඇටියටයි. දි හේතුක ඕමක කුසලයෙන් තමයි අ හේතුක උත්පත්තිය ලැබුණේ. අ හේතුක කුසල් කියලා කුසල් පැත්තේ නෑ. දි හේතුක ඕමක කුසලයක්. දි හේතුක ඕමක කුසලය කියන්නේ ධනක් දෙතත් සීලයක් රකිතත් භාවනාවක් කරතත් කවරෝ පින්කමක් කරතත් එතෙන්දී ඒ ඇත්තන් හිතේ නුවණ පහළ වුණේ නැහැ. අන් නිවිතේලා වටපිට බල බලා නොසලකෙල්ලෙන් ඒ කටයුතු යෙදුණා. එපමණක් නෙමෙයි. ඒ කුසලයේ කරන්න මුලිනුයි අගිනුයි දෙකේදීම ඔහුගේ සිතේ ලෝභ සිත්, දෝෂ සිත්, මෝහ සිත් පහළ වුණා. එතකොට මේ කුසල් සිත දුබල කුසල් සිතක් වුණා. ඒකට කියනවා දිහේතුක ඕමක කියලා. යම් හේකෙන් මනලෝ උපදිනවා නම් ඒ කුසලයෙන් ඒකට කියන අහේතුක ප්‍රතිසන්ධ්‍යා ඇතුගුත්පත්ති කියේ. ඒ ඇත්තන්ගේ ජීවිතයෙන් උසස් ගුණයක් පුරා ගන්න නුවණ මදි. නුවණක් පහළ වෙන්නේ නැහැ. අනිත් ඇත්තෝ තමයි දිහේතුක. දිහේතුක කියන්නේ <clears throat> සමාධ විතේ දාන සීල භාවනාදී කුසල් කිරීමේදී නුවණ පහළ වෙනවා. ඒ කුසල ක්‍රියාවේදී නුවණ පහළ වෙන්න පුළුවන්. පහළ වුණා සමාතේක මුලින් අගින් හිත අපරිසුදු වෙන්න පුළුවන්. මුලින් අගින් අපරිසුදු වුණා නම් මැද සිට ඥාන සංප්‍රයුක්ත කුසලයක් වුණත් ඒක ද්වි හේතුක කුසලය හා සමාන වෙනවා. ඒකට කියනවා ත්‍රි හේතුක ඕමක කුසලයේ කියලා. ඒකෙනොත් උපදින කෙනෙක් උපදින්නේ ද්වි හේතුකයි. තව සමහර කෙනෙක් ඉන්නවා කොහොමවත් නෝන පහල කරගන්න බෑ. හැබැයි පින්කම කරන මුල මැද අග කියන තුන් ස්ථානයේම කිලුටුනේ නැහැ. කිලුටුනේ නැතත් නෝන පහලෝනේ නැති නිසා ද්වි හේතුක උත්කෘෂ්ටයි කියනවා. එතකොට ත්‍රි හේතුක ඕමක, දි හේතුක උත්කෘෂ්ඨ දෙන්න ඒ කුසල් දෙකෙන් යමෙක් උපන්නා නම් ඒ දෙකෙන් එකකින් ඒ තැනැත්තාට කියන දි හේතුක ප්‍රතිසන්දිතය, දි හේතුක උත්පත්තිකය කියලා. ඒ ඇත්තටත් ගැඹුරු ධර්මයක් ආબોධ කරගන්න බෑ. සාමාන්‍යයෙන් බාහිර විද්‍යාවන් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ශාරීරික අඩුපාඩුකම් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම සැප සම්ප්‍රත්‍යතු ඉන්නත් පුළුවන්. නමුත් ජඹුරු ධර්මයක් ආબોධ කරගන්න යාට බෑ. ඒ අතර ඉන්නේ දිහි හේතු උත්පත්තිය. එසේ නැතුව දාන සීල භාවනාදී කුසලයක් කරන වෙලාවේ මුලිනොත් මැදිනොත් අගිනොත් කියන අවස්ථා තුනේම ඥාන සම්ප්‍රයුක්ත වුණා. මුලින් අගින් කිසිසේත් ලෝභ ආදී උපක්‍රියසයෙන් කිලුතුනේ නැහැ. එසේනම් මේ මැද සිට ත්‍රි හේතුක උත්කෘෂ්ඨ සිතක්. ඉහේතුක උත්කෘෂ්ඨ සිතකින් මනුලව පහළ වුණා නම් අන්නේ ඇත්තගේ ප්‍රතිසන්දිය දෙකින ත්‍රි හේතුක ප්‍රතිසන්දිය කියලා. ත්‍රි හේතුක ප්‍රතිසන්දිය වගේම ඒකට කියන ජාති ප්‍රඥාව කියලා. ජාති ප්‍රඥාව උපතින්ම ලැබුණු නුවණ. ඒ විපාකීතේ ප්‍රතිසන්දි විපාකීතේ භවංග විපාකීතේ තියෙනවා අලෝභ, අදෝස, අමෝහ කියන කුසල මූල තුනම. ඒ නිසා ඔහුගේ සිත බොහොම බලගතුයි. ඔහුගේ පරිසන්දියේ එවාගේම ප්‍රවෘත්ති කාලයේ නිබමේ භවංගෙහි තෙල බොහොම බලගතුයි. ඒ බලගතුකම නිසා ඕට ගැඹුරු ධර්මයන් ආબોධ කරගන්න ස්වභාවයෙන් පුළුවනි. අන්නේ තනකාදී කියන සපඤ්ඤෝ නරෝ කියලා. සපඤ්ඤෝ නරෝ නැනවත් මිනිසයා. දැන් අපේ මේ ශිල්පිරිස ගැන අපි හිතන්නට ඕනේ. මේ ශිල්පිරිතේ මේවා උසස් ශීලයක් සමාදන්ව රකින්න හිත නැමුනේ ඇයි? යමරු ධර්මයන් ගැන සොයන්නේ හිත නැමුනේ ඇයි? භාවනා කරන්නේ නැමුනේ ඇයි? තමන්ගේ හිත ස්වභාවයෙන්ම ප්‍රතිසන්දිත භවංගිත නනවස්සිතක් නිසායි. ඒක අපේ ආත්ම විශ්වාසයෙන් පිළිගන්නට ඕනේ. එසේ නැත්නම් අද වාගේ උපෝසක දවසක දිනක් දාමක් කරගන්න හිතන්නේ නැතුව නිකරුණේ කාලෙදි වෙන කොතෙක් ධනතාව ඉන්නවද ඒ ඇත්තන්නේ පින මදි නිසායි නුවණ මදි නිසායි ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොලබන්නේ. හැබැයි ওই අතර ඉන්නවා ඇති. ඥාන සම්ප්‍රයුක්ත උත්පත්ති ඇති ඇත්තෝ ඉන්නවා පිනක් දාමන් නොකර. ඒකකින් සංසාර දෝෂය, ක්ලේශයන් උස්සන්නේ බව. ඒ ගැන අපි අනුකම්පා කරන්න ඕනේ අපේ සසර වසන තුරු. එහෙ ඒකතු උත්පත්තියක් ලැබෙන්නත් ලැබුණොත් හේතුක ප්‍රඥාවෙන් ධ්‍යාන විපස්සනා මාර්ගඵල දක්වා දියුණු වෙන්නත් වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා පිහිටුවාගෙන තියෙන්න ඕනේ. ඊළඟට ප්‍රසලකා බලමු මේ සපඤ්ඤෝ නරෝ නනවත් මිනිසෙක කොහොමද ප්‍රඥාව වඩන්නේ පළමුවෙන් සීලේ ප්‍රතිත්ථායේ සීලේක පිහිටන්න ඕනේ. සීලේක පිහිටන්න ඕනේ. සීලය නම් ගෘහස්ත සීලය, ප්‍රෝජිත සීලය, නැත්නම් අගාരിക සීලය, අනගාരിക සීල ආදී වශයෙන් ප්‍රභේද තියෙනවා. දැන් මේ සමාදන්ව සිටින්නේ ගෘහස්ත සීලයක්, අදි සීලයක්. දස සීලය, අෂ්ටාංග කෝසක සීලය. මේ සීලය රැකෙන්න ඕනේ අංග 8කින්. අකණ්ඩ, අච්චිද්‍ර, අසබල, අකල්මාස, බුජිස්ස, විඤ්ඤුප්ප සත්‍ය, අපරාමර්ථ සමාධි සංවත්නික කියන අට ආකාරයෙන් මේක පිරෙන්නට ඕනේ. මුලින් අගින් නොකඩා රැකීම අකණ්ඩ සීලයයි. මනින් සීලයක් බිඳ නොගැනීම අච්චිද්‍ර සීලයයි. තේලිය රිසික ප්‍රතිබිඳ නොගැනීම අසබල සීලයයි. තනින් තනී සිකබද කඩා නොගැනීම අකල්මාස සීලයයි. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාදියක් බලාපොරොත්තු නොවි නිස්සාරණ ප්‍රාර්ථනාවෙන් සමාදන්ව රැකීම බුද්ධිස්ස සීලයයි. එසේ රක්නා සීලය බුද්ධ දුතුමන්ගේ ගෞරවයට ප්‍රාර්ථන බැවින් ඒක විඤ්ඤුප්පසත්ත සීලයයි. එවැගේම දිව්‍ය මානුෂාදී භව සම්පත් නොපතා දක්නා සීලය අපරාමර්ථ සීලයයි. එසේ රක්නා සීලයෙන් සිවුරියවෙහි හිත සමාධි වෙන බැවින් ඒක සමාධි සංවත්තිනික සීලයයි. ඔය සීලය උදේට ආරක්ෂා කරනකොට ඒකට තවත් උපකාර පිණිස ඉන්ද්‍රිය සංවරය පවත්වා ගන්නවා. ජීවත් වීම ධර්මයෙන් පවත්ව ගන්නවා තමන් පරිහරණය කරන සිව්පසයේ විපස්සනා නුවණින් පරිහරණය කරනවා ප්‍රත්‍යක්ෂා නුවණින් එසේනම් සීලය පිරිසුදුයි පිරිසුදු සීලයක් අවශ්‍යයි සිත දියුණු කරන්න ප්‍රඥාව වඩන්න ඊළඟට සමාධි ප්‍රඥා දෙකම අත්‍යල් බැඳගෙන වඩන්නට ඕනේ චිත්තම් පඤ්ඤංච භාවය මේ දෙකට මුලින් ඕනේ කරන ධර්මතා තුනක් ඒක තමයි ආසාපී නිපකෝ කියන පද දෙකෙන් කියවුනේ. ආසාපී කිව්වේ කුසල වීරිය. කුසල වීරිය. නිපකෝ කිව්වේ සතියයි ඥානයයි දෙක. එතකොට ප්‍රඥාව වෙතන ප්‍රධානයි ප්‍රඥාව වෙතන සතිය අනිවාර්යෙන් යෙදෙනවා. සතිය අනිවාර්යෙන් යෙදෙනවා ප්‍රඥාව වෙතන. එසා සතියයි ඥානයයි දෙකයි වීරියයි කියන තුන අවදි කරගන්නවා. ඒ අවදි කරගෙන සමත භාවනා තුළින් උපචාර සමාධි, අර්පණා සමාධි දක්වා සමාධිය වඩනවා. ඊළඟට විපස්සනාවට හැරෙනවා. විපස්සනාවේ තමයි ප්‍රඥාව තියුණු ලෙස වැඩෙන්නේ. ඒකයි පඤ්ඤං කියලා මෙතන දේශනා කෙලි. දැන් එතකොට මේ විපස්සනාවලවත් සත්‍ය අවබෝධ කරගන්නා නුවණ වඩන්නේ කෙසේද කියන එකයි මීළඟට අපේ ඉවරණය. අත්ති භික්ඛවේ කුසල කුසල ධම්මා සාවජ්ජාන වජ්ජා ධම්මා කන්න සුක්ඛ සප්පටිගා භාගා ධම්මා තත් යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමහාරෝ අනුප්පන්නස්සවා ධම්මේතේ සම්බොජ්ජංගස්ස උපාදාය උපන්නස්සවා ධම්මේතේ සම්බොජ්ජංගස්ස භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්ය සංවත්තති මේ දැක්ුණේ නුවණ වඩන වැදගත් මාර්ගයක් අත්ථි භික්ඛවේ කුසල අකුසල ධම්මා. කුසල් ධර්ම අකුසල් ධර්ම කියලා ධර්මතා තියෙනවා. සාමජ්ජ අනවජ්ජ ධම්මා. ඒ වගේම වැරදි සහිත නිවැරදි සහිත ධර්ම තියෙනවා. ඒ වගේම කන්න සුක්ඛ සප්පටිභාගා ධම්මා. කන්න කියන්නේ කළු පාට, සුඛ කියන්නේ සුදු පාට. එන්නේ කළු පාට ධර්ම කියන්නේ අකුසල. සුඛ ධර්ම කියන්නේ සුදුපාර ධර්ම කියන්නේ කුසල්. මේවා තියෙනවා. සප්පටිභාගා ධම්මා එකකට එකක් විරුද්ධ ධර්ම තියෙනවා. කුසලයට අකුසලයේ විරුද්ධයි අකුසලයට කුසලයේ විරුද්ධයි. තත්ත්වය ඒ මේ ධර්මතාවන් ගැන යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ නුවණින් මෙනෙහි කිරීම බහුල කරනවා නම් නුවණින් මෙනෙහි කිරීම බහුල කරනවා නම් අයම ආහාරෝ මේක ආහාරයක් කුඹ කුමකටද අනුප්පන්නස්ස වා ධම්මේචේ සම්බුද්ධංගස් උප්පාදාය හිතේ නූපන්නා වූ ධර්මේචේ නමින් හැඳින්වෙන ප්‍රඥාව උපදවන්නට උපන්නා වූ ධර්මේචේවත් ප්‍රඥා වඩන්නට බහුල වශයෙන් වඩන්නට භාවනාවෙන් නිමවීම දක්වා වඩන්නට ආහාරයක් වෙනවා එතකොට මෙතන කියවන්නේ යෝනිසෝ මනසිකාර්යය වඩන්නේ යෝනසෝ මනසිකාරයේ කුමක් අරමුණු කරගෙනද වඩන්නේ කුසල අකුසල සාවාජ්‍යන වජ්‍ය හේත්සේවිතාවිය අසේවිතාවිය ආදි වශයෙන් කියන මේ ධර්මයන් ගැනයි මේවා ගැන නැවත නැවත නැවත යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරනවා නම් අන්නේ තෙන්දී නුවණ පහළ වෙනවා පහළෝ නුවණ වැඩෙනවා ඒ ගැන මේ බොජ්ජංග දේශනාවේ තවත් විවරණයක් තියෙනවා වැඩගත් අපිට සත්‍ය ධම්මා ධම්මේතේ සම්බොජ්ජංගස්ස උපාදාය සංවත්තಂತಿ. ධර්මතා හතක් තියෙනවා මේ ධර්මයේ හේවත් ප්‍රඥා වැඩෙන්න හේතු වෙන. ඒ මොනවා ධර්මතා හතේ පරිපුච්ඡකතා වත් විසදේ කිරියතා ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා දුප්පඤ්ඤ පුද්ගල පරිවාජ්‍යනතා පඤ්ඤවන්ත පුද්ගල සේවනතා ගම්භීර ඥානචර්යා පච්චේකනතා තදදිමුත්තතා මෙන්න මේ ධර්ම අටයි. නැවත වරක් පරිපූජකතා පරිපූජකතා කියන්නේ ධර්මයේ ශ්‍රවණය කිරීම ප්‍රශ්න කොට අර්ථ හදාරා ගැනීම. වත්තු විසදේ කිරියතා අභ්‍යන්තර බාහිර පිරිසුදු බව ඇති කර ගැනීම. ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ධර්මතා පහ ඉන්ද්‍රිය ධර්මතා පහ සමසමව තබා ගැනීම. දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනතා නුවණ නැති පුද්ගලයන්ගේ ඇසුරෙන් වැළකීම. පඤ්ඤවන්ත පුද්ගල සේවනතා නැනවත් අය ආශ්‍රය කිරීම. ගම්භීර ඥානචර්යා පච්චවේකනතා ගමුරු ධර්ම දේශනාවන් මෙනෙහි කිරීම. සබ්ද දෙමුත්තතා නුවණ වඩන අදිෂ්ඨානයෙන් දවස ගත කිරීම. දැන් මේ ධර්මතා හත යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරන්නට ඕනේ. පරිපූර්ණකතා කියන්නේ ධර්ම විනය පිළිබඳව ධර්ම ශ්‍රවණය ධර්මයේ සාකච්ඡා කිරීම ධර්මයේ කටපාඩම් කිරීම ධර්මයේ අර්ථ මෙනෙහි කිරීම ඒවා දරාගෙන සිටීම ඒවා අන්නයට දේශනා කිරීම ධර්ම සාකච්ඡා කිරීම ආදී තුලින් හිතේ දියුණු කරගන්නා වූ බාහසෘත භාවයට කියනවා පරිපූර්ණකතා කියලා කෙටියෙන් මෙතන කියන්නේ අර්ථ අර්ථ ආස්වා ගැනීම කියන එකයි. ධර්මයේ අර්ථය හදාරා ගැනීම කියන එකයි. ඒ මේ ක්‍රම වලින් අදාරන්නට වේදවා. දරෝපවාසෝ උද්දේශෝ උද්දිත්‍ය පරිපුච්ඡන කාලේන ධම්මසවන පංච ධම්මෝපනිස්සාය මෝහ ධාතු පහියති කියලා තව අතකතා ගාථාවක් කියනවා. ගරුපවාසෝ ගුරුවරයෙක් ඇසුරු කිරීම. ගරු කටයුත්තේ ඇසුරු කිරීම. ඒ වගේම ධම්ම ශ්‍රවණම් බණ ඇසීම උද්දේශෝ කටපාඩම් කිරීම උද්දිත පරිපූර්ණ කටපාඩම් කර ධර්මයේ අර්ථය අසා ගැනීම ඒ වගේම කාලෙන ධම්ම ශ්‍රවණම් සුදුසු වේලාවේ බණ ඇසීම ථානාථාන විචයන් ඒ ඒ කාරණා පිළිබඳව හේතු කරුණු විමසා දැන ගැනීම කියන්නේ මෙන්න මේ කාරණා පහ නිසා මෝහය දුර වෙනවා ප්‍රඥා වැඩෙනවා. එතකොට ඒ කියීමේ පළමු පළවෙනි කාරණේ සඳහායි පරිපූර්ණකතා ධර්මයේ අහන්නේ නම් ගරු කටයුත්තේ ඇසුරු කරන්නට ඕන. ගරු කටයුත්තේ කියන්නේ ධර්මදර විනීදර ප්‍රතිපත්තිදර උතුමේ ඇසුරු කරන්නට ඕන. ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව නිවැරදිව ආબોධයක් ඇති උතුමේ ඇසුරු කරන්නට ඕන. එවාගෙම උද්දේශෝ ධර්මයේ කටපාඩම් කරන්නට ඕන. සූත්‍ර විනය අභිධර්ම කටපාඩම් කරන්නට ඕනේ. උද්දේශ පරිපොච්චන කටපාඩම් කරන මේ ධර්මයේ අර්ථය අහගන්නට ඕනේ. කාලෙන ධම්ම ශ්‍රවණ නැවත නැවත ධර්ම ශ්‍රවණය කරන්නත් ඕනේ. ථානාථාන විනිශ්චයන් මේ දේ මෙහෙම වෙන්න ඕනේ මේ දේ මෙහෙම වෙන්න ඕනේ කියලා ධර්මයට අනුව විනිශ්චය තේරුම් අරගෙන තියෙන්නට ඕනේ. මෙන්න මේක බොහොම වැදගත් කාරණයක් අපට. ඒ කියන්නේ නුවණ පහළ කර ගන්නට නම් ධර්මයේ පිළිබඳව නිසකව නිසකව ආභෝධයක් ඇති කර ගන්නටම ඕන. මේ ධර්මයේ ධර්මයේ කියන වචනේ කොටස් ආසිකට බෙදෙනවා. මෙතන හඳුන්වන්නේ පරියාප්ති ධර්මය ගැනයි. පරියාප්ති ධර්මයේ නම් පුහුණු කළ යුතු ධර්මයයි. පරියාප්ති කියන වචනේ තේරුම පුහුණු කළ යුතු ධර්මයයි. ඒවා රස වශයෙන් එකයි. එකම විමුක්ත රාශියයි ධර්මයේ තියෙන්නේ. ධර්මයේ වශයෙන් දෙකයි. හිතක වශයෙන් තුනට බෙදෙනවා විනය සූත්‍ර අභිධර්ම කියලා. සංඝ වශයෙන් පහකට බෙදෙනවා දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය කියලා. අංග වශයෙන් නවයකට බෙදෙනවා සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, නිත් ආදි වශයෙන්. ස්කන්ධ වශයෙන් මේක 84000කට බෙදෙනවා. ඒ මේ ධර්මයේ විශේෂයෙන් විවරණය කරලා තියෙන පිටකත්‍රයේ හැටියට පිටකත්‍රයේ තුන් පිටකය. මේ පිටකත්‍රය විනය සූත්‍ර අභිධර්මයේ කියලා හඳින් වෙනවා. විනය පිටකයේ තියෙන ග්‍රන්ථ පහක්. සූත්‍රාන්ත පිටකයේ තියෙන ග්‍රන්ථ 19ක්. අභිධර්ම පිටකයේ තියෙන ග්‍රන්ථ 7ක්. මේවා සරුවක්යන් වහන්සේගේ ත්‍රිමුඛයෙන් දේශනා වූද රහතන් වහන්සේලා විසින් දේශනා කළ ඇතම් දේශනා තථාගතයන් වහන්සේ අනුමත කළ දවින්ද බුද්ධ දේශනා හැටියට හැඳින්වෙනවා. ඊළඟට මේ ධර්මයේ ඒ ධර්මයේ විවරණය කරන පිණිස තථාගතයන් වහන්සේම දේශනා කළ තින ඔක්කාන්තිකා ධම්මදේශනා කියලා කොටසක්. ඔක්කාන්තිකා ධම්මදේශනා කියන්නේ අට කතාවක්. සෑම උදෑසනක පින්ඩපාත වැඩලා දන් වළඳලා ධර්ම දේශනාවක් කරනවා බණවර 60ක් තරම්. බණවර 60ක් කියන්නේ අපේ දීගණීකා තරම්. එතකොට ඒවා ඔක්කාන්තිකා ධම්ම දේශනා හැටියට ගණිනවා. ටිකක් විස්තර කරනවා නම් බණවර 80ක් තරම් උදේ දේශනාව යනවා. ඒක හරියට මධ්‍යම නිකාය තරම් වෙනවා. ආස බණාන්න රැස් වෙන පිළිතර තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මය බණවර 100ක් තරම් වෙනවා හරියට අංගුත්තර නිකාය තරම් සංයුත්ත නිකාය තරම් ඒක විස්තර ගලොත් බානවර 120ක් තරම් වෙනවා ඒක කියනවා අංගුත්තර නිකාය තරම් කියලා එතකොට මේසා විස්තර දේශනාවන් ගැනෙන්නේ අට කතා හැටියටයි අද ඒ කාලයකට කියන ඔක්කාන්තිකා ධම්මදේශනා මේ ඔක්කාන්තිකා ධම්මදේශනාවත් වත් අට කතාවත් සංගායනා තුනේදීම සංගායනාවට දිලිපත් වූ ධර්ම දේශනාවක්. නිදු මහරහතන් වහන්සේටින් ලග්ගයට පමුණුවලා දේශනා පාළියේ පාලි භාෂාවෙන් උත් අට කතාව සිංහල භාෂාවෙන් උත් සිංහල රටේ භික්ෂුන් වහන්සේලාට උගන්වුවා. ඒ අතරතේ බුද්ධාර්ථ 900 දී පමණ බුද්ධ ගයාවේ රේවත මහා ස්වාමින් වහන්සේගේ නියමයෙන් බුද්ධ ගෝසාචාර්යයන් වහන්සේ සහිත අර්ථ කථා ආචාර්යයන් වහන්සේලා හත් නමක් ලංකාවට වැඩම කරවලා මහා විහාරයේ ඇසුරු කරමින් සිංහල භාෂාවත් ඉගෙනගෙන එවාගෙම සංඝ රත්නයේ සතුටු කරවාගෙන විසුදු මාර්ගයක් දීලා තමන්ගේ දක්ෂතා ඔප්පු කළා හෙළාටුවා pāli භාෂාවට පරිවර්තනය කළා. මේකේ රහතන් වහන්සේලාගේවත් එහෙම නැත්නම් බුද්ධ ගෝසාචාර්යයන් වහන්සේගේවත් නිර්මාණයක් නොවේ. මේක සරුවඥන් වහන්සේගේම දේශනාව සිංහල භාෂෙන් අවුරුදු 600 674ක් තරම් කලක් භාවිතා වූ නමුත් ඊට පසු ඒකම පාලි භාෂා නැගුණු දේශනාවක් තමයි අට කතා මේක ධාරකල් නොකළ යුතු දේශනාවක් ඒ නිසා මෙන්න මේ දේශනා පාළිය ත්‍රිපිටකය අට කතාවක් මේවා මනමින් ඉගෙන ගන්නවා නම් එයින් සමාගයේ సంతානෙහි නූපන්නා වූ ප්‍රඥා උපදිනවා උපන්න ප්‍රඥාව වැඩෙනවා ඒකට තමයි පරිපූර්ණකතා කියන්නේ වත්තු විසදේ කිරියතා කියන්නේ තමන්ගේ ශරීරය පිරිසුදුව තබා ගැනීම සහ බාහිර පරිසරය පිරිසුදුව තබා ගැනීම මෙදෙසනක් වශයෙන් කියනවා පහනක් දැල්වන කෙනෙක් මේ පහන දැල්වීමේදී පහන් කැටිල්ලක් අපිරිසුදු නම් පහන් වැටියක් අපිරිසුදු නම් පාන්තලත් අපිරිසුදු නම් පානේ දැල්ල පිරිසුදු නැහැ. ඒ වාගේ තමන්ගේ කයත් තමන්ගේ පරිහරණය කරන දේත් වටපිටාවත් අපිරිසුදු නම් නුවණ පිරිසුදුව දිනු වෙන්නේ නැහැ. පහන් සැටිල්ල පිරිසුදු නම් පහන් තෙලත් පිරිසුදු නම් පහන් කිරියත් පහන් යටියත් පිරිසුදු නම් දල්වන පහන් සිලුව බොහෝම ප්‍රසන්නයි. පැහැදිලි ආලෝකයක් දිස් වෙනවා. ඒ වගේ තමයි තමන්ගේ කය පිරිසුදුව තබා ගන්නවා. තමන් පරිහරණය කරන දේ පිරිසුදුව තබා ගන්නවා. තමන්ගේ වටපිටා පිරිසුදුව තබා ගන්නවා. ඒ මෙතනත්තාගේ නුවණ බොහොම පිරිසුදුව වැඩෙන බැවින් ඒකට කියනවා වත්ස විසද කෙරියට ඒක අවශ්‍යයි නුවණ වැඩෙන්න. තුන්වෙනි කාරණය ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා. ඒ කියන්නේ තමන්ගේ సంతානයේ වඩන්න තියෙනවා ඉන්ද්‍රිය ධර්ම පහක්. සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය සහ ප්‍රඥා ඉන්ද්‍රිය කියලා. මේ පස් දෙනාගෙන් ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි දෙකත්, වීරිය සමාධියයි දෙකත් සමසමව තියෙන්නට ඕනේ. සතියේවත් සති ඉන්ද්‍රිය සියල්ලට වඩා ඉහළින් තේන්නට ඕනේ. සතියෙන් තමයි මේ හතර දෙනා සමසමව තබා ගන්න හැකි වෙන්නේ. මේ හතර දෙනා සමව තබා ගැනීම පිණිසයි බෞද්ධයෙකුට දිනචරියාවක් අවශ්‍ය වෙන්නේ. වේලාවට අවදි වෙනවා, වේලාවට පිරිසිදු වෙනවා, වේලාවට සිල් පිළිපෙනවා, වේලාවට බුදුන් වඳිනවා, වේලාවට මෙත් වඩනවා, වේලාවට භාවනා කරනවා, වේලාවට තමන්ගේ ආගමනුකූලව කටයුතු කරන බෞද්ධ භික්ෂුන් වහන්සේ නම් අරුණෝදයට කලින් අවදි වී සාත්‍රී මැදීම දක්වාම අකන්න දිනචරියාවක් පවත්වනවා. එසේ පැවැත්ීමෙන් උන්වහන්සේගේ సంతානයේ මේකෙන් ඉන්ද්‍රිය ධර්මයන් සමසම භාවයට පමුණවා ගන්න පුළුවන් වේදවා. ශ්‍රද්ධා වැඩි වෙලා ප්‍රඥාව අඩු වුණොත් එම පැහැදීමට නොසුදුසු තැන් වලත් පහදිනවා. ප්‍රඥාව අධික වෙලා ශ්‍රද්ධාව අධික වුණා නම් කෛරාටික වෙනවා. වීර්යය අධික වෙලා සමාධිය අඩු වුණා නම් උද්දච්චයට විසිරීමටපත් වෙනවා. වීර්යය අඩු වෙලා සමාධිය වැඩි වුණා නම් තීන මිද්දයට බර වෙනවා. මේ හතර දෙනා සමසමව ත්‍යා ගැනීමේදී ඉන්ද්‍රිය ධර්ම පහම සම සමාත නියමිත කෘත්‍යයන්හි මනවින් යෙදෙනවා. එතකොට බුද්ධ බෝධිපාක් ධර්මයන් වැඩෙන්න නුවණ වැඩෙන. ඊළඟට තියෙනවා දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනතා. ඒ කියන්නේ නුවණ අඩු. නුවණ අඩු කියන්නේ මෙතන සඳහන් කරන්නේ බාහිර දැනුම නෙමෙයි. බුද්ධ ධර්මයේ ගැන දන්නේ නැහැ. විනයේ සූත්‍ර අභිධර්ම ගැන දන්නේත් නැහැ, කුසල කුසල දන්නේ නැහැ, මෙලෝ පරලෝ දන්නේ එවැගේම කර්ම කර්මඵල ගැන ඇදහිල්ලක් දන්නේ නැහැ ස්කන්ධ දන්නේ නැහැ ආයතන දන්නේ නැහැ ධාතු අටලස දන්නේ නැහැ ඉන්ද්‍රිය දෙවිස දන්නේ නැහැ පටිච්චසමුපාදාංග 12 දන්නේ නැහැ චතුරාර්ය සත්‍ය දන්නේ මේවා ගැන කිසිම හැඟීමක් නැහැ ඒවා ගැන කතා කරන්නේත් නැහැ කියවන්නේත් නැහැ අහන්නෙත් නැහැ සාකච්ඡා කරන්නේත් නැහැ ඕනකමකුත් නැහැ එවැනි පුජ්‍යලයන් හැසිරෙන්නේ විකරුණේ හැසිරෙන අවාසනාවන්තයන් හැටියටයි මොනතරම් බාහිර දැනුම තිබුණත් වැඩක් නැහැ. ඒ ඇත්තන්ගේ ඇසුරෙන් ඈත් වීම අවශ්‍යයි. ඒමක් නිසාද ඒ ඇත්තන්ගේ ඇසුරෙන් හිටියොත් එහෙම තමන්ගේ තියෙන නෝන පිරිහෙනවා. ඒ මොකද කතා කරන්නේ නුවණින් කොට දේවල්, අනවශ්‍ය දේවල්, මෙලවට පල්ලවට වැඩක් නැති දේවල්. එනිසා නර මහා බෝසතාණන් වහන්සේ ප්‍රාර්ථනා කළා තියෙන්නේ ධීරං පස්සේසු නේ ධීරං ධීරේන සාසං වසේ ධීරේනල්ලාපසල්ලා පන්තං කරේ කංච රෝචේ ඥානවන්තයෙක් ගැනම තහන්නත් ලැබේවා ඥානවන්තයෙක් ගැනම දකින්නත් ලැබේවා ඥානවන්තයෙක් ඇසුරු කරන්න ලැබේවා ඥානවන්තයෙක් කතා කරන්නත් ලැබේවා ඥානවන්තයාගේ කතා මට ප්‍රියමනාප වේවා බාලං නපසේන සුනේන ච බාලේන සංවසී බාලේනල්ලාප සංලාපං කරේන ච රෝචේ අනුවනේ ගැන අහන්ටත් නොවේවා අනුවනේ ගැන දකින්නත් නොවේවා අනුවිනේ සමග ආශ්‍රයක් නොවේවා අනුවනේකුගේ වචනයක් අහන්න නොවේවා ඉලන්නන්ගේ වචනයක් මට ප්‍රිය නොවේවා කියලා උන්වහන්සේ පතලා කියනවා සතරදී ඒ මක් නිසාද අනයං නයති දුම්මේදෝ අදුරායන් නියුඤ්ජති දුන්නයෝ සය්‍යසෝ හෝති සම්මා බුද්ධෝපකුප්පති විනයං සෝන ජානාති සාදු තස්ස අදස්සනං අනුවනයා ගමන් කරන්නේ නොමග ඇසුරු කරන්නේ යොමු කරන්නේ නොමගට එවැගේම අයහපත් පිළිවෙත් හෝ ගෞරවයෙන් අනුගමනය කරනවා යහපත් ගුණ ධර්මයේ හෙලා දකිනවා පිටු දකිනවා ආවාදයක් අනුශාසනයක් දුන් තැන වහා කිපෙනවා. ධර්මයක් විනයක් ඔහු නොදන්නා බැවින් ඔහුගේ අසුරෙන් වැළකී සිටීම මට අවශ්‍යයි කියන එක සතුමක් වශයෙන් ප්‍රාර්ථනා කළා කියලා. නයං නයති මේ ධාවි අදුරායන් නයුඤ්ජති සුනයෝ සේයසෝ හෝති සම්මා වුත්තෝ නකුප්පති විනයං සෝ ප්‍රජානාති සාදුතේන සමාගම ඥානවන්තයා ගමන් කරන්නේ සුමඟ ඇසුරු කරන්නේ යොමු කරන්නේ සුමගට. අයහපත් පාප ධර්මයන් පිටු දකින්නවා අත්හරිනවා යහපත් ගුණ ධර්මයන් අනුගමනය කරනවා. ආවාදයක් අනුශාසනාවක් කළතන දොහොත් මුදුනින් පිළිගන්නවා. එවැන්න ඇසුරු කිරීම මගේ මේ නිවන් ගමනට මහෝපකාරී වෙනවා කියලායි බෝසතුන් වහන්සේගේ ප්‍රාර්ථනාව. එනිසා මේ විදිහේ නුවණින් පෙර කුද්ධිලයන්ගේ අසුරෙන් වැළකීම ඊළඟට නුවණින් යුක්ත නැනවතුන් ඇසුරු කිරීමත් විශේෂ කාරණයක් වෙනවා පස්වෙනි කාරණේ ඇටියෙට. එතන නැනවතුන් කියලා මෙතන හඳුන්වන්නේ සමාත බාහිර දැනුම අඩු වෙන්න පුළුවන්. නමුත් ධර්මයේ දන්නවා, විනයේ දන්නවා, ප්‍රතිපත්තියේ දන්නවා, කුසල අකුසල දන්නවා, මෙලෝ පරලෝ දන්නවා, කර්මීපාක දන්නවා, හේතුඵල දන්නවා. නාම රූප ගැන දන්නවා, පංචස්කන්ධය දන්නවා, දොළොස් ආයතන දන්නවා, අටලොස් ධාතු දන්නවා. ඒ වගේම දෙවිස් ඉන්ද්‍රිය දන්නවා. පටිච්චසමුපාදය දන්නවා, ආර්ය සත්‍ය අතර දන්නවා. එවැනි දැන උගත් එවක් ධර්මයේ ගැන අවබෝධයක් ඇති කල්යාණ මිත්‍රයන් අසුරු කිරීම නෝපන්න ධර්මයේ තේවත් ප්‍රඥාව උපදින්න හේතු වෙන උපන්න ප්‍රඥාව වැඩි දියුණු වීමට හේතු වෙනවා. ඊළඟට තියෙන්නේ ගම්බීර ඥානචර්යා පත්‍යවේක්කනතා. හයවෙනි කාරණේ. ජම්රු ඥානචර්යාවන් මෙනෙහි කිරීම. මෙතන ඥානචර්යා කියන එක දෙකක් වෙනවා. එකක් තමයි මහ බෝසතාණන් වහන්සේගේ ප්‍රඥා පාරමී පිරු බෝධිසත්ව චරිතය තියෙනවා. කිනිතුන් අහලා ඇති සේනක පඬිතුක ජාතකය. එවාගෙම ආදාසමුක පඬිත ජාතකය. විදුර පඬිත ජාතකය. මහා ඖෂධ පඬිත ජාතක උම්මාග්ග ජාතකය. මේවාෙහිදී බෝසතාණන් වහන්සේ පුදුම විදියට නුවණ හසුරුවලා තියෙනවා. ප්‍රඥා පාරමිතා පුරලා තියෙනවා. ඒවා ඒ අනුව සිහි කරන කොටත් තමන්ගේ නූපන්න ප්‍රඥාව උපදින උපන්න ප්‍රඥාව වැඩෙනවා. අනික් කාණේ තමයි ලෝතුරා බුදුබාට පත්ලා දේශනා කළ තියෙන පරමාර්ථ ධර්ම සම්භාරයක්. මොනවාද? චිත්ත, චෛතසික, රූප, නිර්වාණ කියන සතර පරමාර්ථයක් දේශනා කළා කියලා. ඒවා නාම රූප වශයෙන් පංච උපාදානස්කන්ධ වශයෙන් දොළොස් ආයතන වශයෙන් අටලොස් ධාතු වශයෙන් එවාගෙම දෙවිසි ඉන්ද්‍රිය වශයෙන් පටිච්චසමුපාදාංග 12 වශයෙන් ප ဋ ාණ සූවිස්ස වශයෙන් මේවා ප්‍රභේද වශයෙන් දේශනා කළා කියලා. මේවා මෙනෙහි කරන්නට ඕනේ. මේවා ඉගෙන ගන්නට ඕනේ. මේවා සාකච්ඡා කරන්නට ඕනේ. මේවා නැත නැත හිතේ ඉතා හිතේ ආબોධය වැඩි කරගන්නට ඕනේ. එවාගේ බුද්ධ සංතානයේ තියෙන නවරහාදී බුද්ධ ගුණ දස බල ඥාන 10 විසරද ඥාන 4 පටිසම්භිදා ඥාන 4 බුද්ධ ඥාන 14 මහා ඥාන 16 ආමේනික බුද්ධ ගුණ ධර්ම 18 ප්‍රතිවේක්ෂා ඥාන 21 එවාගෙම බෝධිපාක් ධර්ම 37 එවාගෙම චත්තාලීසාකාර මහා විපස්සනා ඥානය චතුචත්තාලීසති ඥානය පරෝපන්නාස කුසල ධර්ම පරිච්ඡේදක ඥාන සමපන සූදියාවිය ඥාන දෙත තෙසත් ඥාන සත්‍යත් ඥාන මේ ආදී වශයෙන් ඇති ඥාන සම්භාරයන් ඉන්ද්‍රිය පරෝපරිය ඥාන ආසයානුසයේ ඥාන යමකමා ප්‍රාත්‍යාරිය ඥාන මා කරුණා සමාපatti ඥාන සරුවක්ෂතා ඥාන අනාවරණ ඥාන මේවා මෙනෙහි කරන්නට ඕනේ මේවා මෙනෙහි කරන්න මෙනෙහි කරන්නේ නෝපන්න ප්‍රඥාව උපදිනවා උපන්න ප්‍රඥාව වැඩි දියුණු වෙනවා. නිදර්ශනාක් වශයෙන් කෙටියෙන් කියනවා දැන් බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රඥාවන් නවාරහාදී බුද්ධ ගුණත් ප්‍රඥා මුල් කොට ඇති බුද්ධ ගුණ. මේවා සිහි කරනකොට සිහි කරනකොට තමන්ගේ සිතේ ඕනෑම ගැටලුවක් निराකරණය කරගන්න නුවණ පහළ වෙනවා. තමන්ගේ දෛනික නිවසේ ගැටලුව හරි රාජකාරී තැන්වල ගැටලු හරි දහම් ගැටලුවක් හරි සිහි වෙනවා නම් තේරුම් ගන්න බැරිව පිළිතුරක් නැතුව මේ බුදුගුණ නාමයේ සිහි කරනවා. මේ බුදුගුණ නාමයේ සිහි කළා හිතින් ආවර්ජනා කරන මේ බුදුගුණ නන බලයෙන් මට මේකට පිළිතුර වැටේවා කියලා. වහාම සමන්තය ගැන පිළිතුරක් එනවා. මේක ඉස්සරහත් මම බණකදී කීවා මේ අවුරුදු 8කට ඉස්සර වෙලා ඒ කියන්නේ අභිධර්ම පාඩමක් පටන් ගත්ත 1900 75 ජුලයි මාසේ 12 වෙනිදා අපේ ගල්දුව ආරණ්‍ය අපේ නවක භික්ෂුන් වහන්සේලාගේ පන්තියක. ඉතින් අභිධර්ම නිදානේ කියනනකොට මම දැනගෙන නොහිටිය ප්‍රශ්නයක් මම ඇහුවා. ඒක මම කලින් අහලා තිබුණේ නැහැ පොතක දැකලා තිබුණේ නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකයේ මාස 9 මාස 3ක් තවතිසා භවනේ ධර්ම දේශනා කළේ. ඒතර තවතිසා භවනේ වෙලාවෙන් කොච්චර වෙලාවක්ද කියලා ප්‍රශ්නයක් ඇසුවා. ඉතින් මම ඒක කලින් ඉතලා තිබුණේ නැති නිසා මතක නැහැ. ඒ වගේම අනිත් පිරිස කොහොමවත් දන්නේ නැහැ. ඉතින් මේක නොකියත් බැරි නිසා මම ඉතිපිසෝ ගාථාව හොඳින් ආවර්ජනා කළා. එනකොට මට මතකයි ඉතිපිසෝ ගාථාවෙන් 40 ලක්ෂයක් මම භාවනා කළා. තිබුණ වඩලා තිබුණා. ධානයක් නෙමෙයි. එනිසා මං ඉතිපිසෝ ගාථා සිහි කළ මෙන්න මේ නවාරාදී බුදුගුණ බලයෙන් මට වෙලා වැටේවා කියලා හිතුවා විතරයි. අහසෙන් ඇවිල්ලා කෙනෙක් කියන වාගේ මනසට අදහසක් ආ විනාඩි 9යි කියලා. විනාඩි 9යි කියලා කිව්ව ගමන්ම මං කිව්වා පිරිසට විනාඩි 9යි හදලා බලන්න කිව්වා. අපේ මාස 3ක් දිව්‍ය ලෝකේ විනාඩි 9යි. ඒකෝට මාසෙකට දින විනාඩි 3යිනේ. කොහොමද දෙන්නේ කියලා බලන්න කිව්වා. 10 10ට විනාඩියක්. දවස් 10ක විනාඩියයි මාස විනාඩි 3යි මම කොහොමද අදලා බලන්නේ අවුරුදු 100ක් ඒ එක දවසයි නේ ඇතපැයේ දවසයි අවුරුදු 100 මාස කරන්න කිව්වා මාස 1200යි නේ මාස 1200 <clears throat> දැන් මෙතන තුන් මාසනේ ගණන ඉතින් මාස 1200 බෙදලා බලන්න කිව්වා විනාඩි කරලා එතකොට පැයකට විනාඩි කීයද පැයකට විනාඩි 360යිනේ 3600. ඒකෙන් බෙදලා බලනවා 3600 600 1200න් බෙදලා බැලුවාම එන්නේ 3යි. මාසෙකට 3යි විනාඩි. මාස 3ට විනාඩි 9යි. හරියටම හරි. ඉතින් කවුද ඒක වටහා දුන්නේ මම පොතකින් දැකලා නෙමෙයි අර බුදුගුණ සිහි කිරීමෙන් එක වාත ඇති වෙච්ච වැටහීමක්. සමහර දහම් ගැටළු විසඳ ගැනීම සඳහා 1963 ඉඳලා මා භාවිතා කරන බොහෝ සෙයින් තෙසත් ඥාන වන්දනාවට මෙනෙහි කිරීමට භාවිතා කරන බුදු ගුණ භාවනාවක් හැටියට. සමහර දහම් ගැටලුවක් ආවම මේක විසඳගන්න කෙනෙක් අහගන්න කෙනෙක් ළඟ නැතිනම් බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. ඒ කියන්නේ හිතින්. දෙයිලා තෙසත්ත්‍ය ඥානෙකින් හරි වචනින් හරි කියලා අදිස්ථාන කරගන්නවා මේ තෙසත්ත්‍ය ඥාන බලයෙන් මට මේ දහම් ගැටලුව පැහැදිලිව වැටේවා කියලා. කිසි ප්‍රමාවක් නැතික පාට වැටීම තියෙනවා. මේ කිවිහතර මේ ධ්‍යාන බලයක් නෙමෙයි. අර බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවේ තියෙන බලමහිමයයි. එනිසා බුදුරජාණන් වහන්සේගේ මේ ගම්භීර ඥානචර්යාවන් සවත් ගැඹුරු නුවණ ගැඹුරු නුවණෙන් දෙසූ දහම් කරුණු එයා සිහි කරන්න සිහි කරන්නේ තමාගේ සිතේ නූපන්න ප්‍රඥාව පහළ වෙනවා උපන්න ප්‍රඥාව වැඩි දියුණු වෙනවා අත්නිකාණී තමයි තදදී මුත්තතාව තදදී මුත්තතා කියන වචනේ තේරුම මේකයි සං අදිමුත්තතා අදිමුත්තතා කියන්නේ අධ්‍යාසය අධ්‍යාසයේ ප්‍රාර්ථනාව ප්‍රාර්ථනා දෙකක් තියෙනවානේ හීනාදි මුත්තිකතා, අනේතාදි මුත්තිකතා කියලා. දැන් මේක පණේසාදිමුතිකතාවක් කියන්නේ යහපත් අදිස්ථානයක් අදහසක් ප්‍රාර්ථනාවක් කොයි විදිහකද තං මේ ධම්මයේ හේවත් ප්‍රඥාව වැඩි වුණු කර ගැනීමේ ප්‍රාර්ථනාව තමයි තදදි මුත්තතා ඒ සඳහා තමන් අදිෂ්ඨාන කරගන්නට ඕනේ මං වාඩි වෙන කොටත් නුවණින් වාඩි වන්නෙමි නැගිටීම නුවණින් නැගිටින්නෙමි ඉදිරියට යාම නුවණින් යන්නෙමි හරි හැරීම ආපසු එම නුවණින් එන්නේමි. අතක් පයක් දිගෑරීමත් නුවණින් කරන්නේමි, හැකීමත් නුවණින් කරන්නේමි. ඉදිරියේ බැලීමත් නුවණින් කරන්නේමි, හැරී බැලීමත් නුවණින් කරන්නේමි. එවාගෙම ඇඳීම, පැළඳීම, ආහාර පාන ගැනීමත් නුවණින් කරන්නේමි. එවාගේ මූණ සේදීම, දත් මැදීම, කෙල ගැසීම, කාරා දැමීම, උගුරු සේදීම, කැසිකලි වැසිකලි යාම සියල්ලක් නුවණින් කරන්නේමි. හිටගෙන හිටියත් වාඩි වී සිටියත් ඇවිදිමින් සිටියත් නිදාගෙන හිටියත් අවදිමින් සිටියත් කතා කරමින් සිටියත් නිහඬ වී සිටියත් නුවණෙන් යුක්තවන් නෙමි. දෙමිඳුල් නැමදීම නුවණින් කරන්නෙමි. ආහාර පාන සම්පාදනයේ නුවණින් කරන්නෙමි. මේ හැම එකක් ගැනම කල්පනාවක් අදිෂ්ඨානෙ තියාගන්නවා මේ සෑම ක්‍රියාවක්ම සෑම වචනයක්ම නුවණින් කරන්නෙමි කියලා. මෙසේ නුවණින් කරන්නෙමි කියලා අදිෂ්ඨානෙ තියෙනකොට ඒක වරින් වර කැඩෙනවා. කැඩුණාට නැවත නැවත පිළිගන්වමින් කිරීම නිසා හැම දෙයක්ම අර සති සම්පජඤ්ඤයෙන් කරන්න නුවණ පහළ වෙනවා. එයින් සිදු වෙන්නේ නූපන්න ධම්මයේ උපදිනවාවත් නූපන්න ප්‍රඥාව උපදිනවා උපන්න ප්‍රඥාව වැඩෙනවා. මෙන්න මේ කියන්නේ කාරණා අනුව යෝනිසෝ මනසිකාරයේ පුරුදු කිරීම නිසා නූපන්න ප්‍රඥා උපදින උපන්න ප්‍රඥා වැඩෙනවා. ඒ නිසා බෞද්ධයන් වශයෙන් අප විසින් කළ යුතු වන්නේ සරුවඥන් වහන්සේ දෙසුවා වූ මේ නාම රූප ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය පටිච්චසමුප්පාද චතුරාර්ය සත්‍ය කියන මේ ගාම්භීර ධර්මයන් ආબોධ කර ගැනීම සඳහා නුවණ දියුණු කිරීමට අදිෂ්ඨානය තබා ගැනීමයි. ඒ අදිෂ්ඨානය සඳහා අපි සීලයක පිහිටා සිටින්නට ඕන වීරියත් සිහිනුවණත් අවදීන් තබාගෙන සමත භාවනා විපස්සනා භාවනා දෙක වඩන්නට ඕනේ. සමත භාවනා විපස්සනා භාවනා ආදී වැඩිීමේදී විශේෂයෙන් පළපුරුදු ගුරු ඇසුරක් ඕනේ. පළපුරුදු ගුරු ඇසුරක් නැතුව මේක වඩන්න යාමේදී තමා සමාරිත අතනමං වෙන්න පුළුවන්. මේ ඊයේ පෙරේදා ඕස්ට්‍රේලියාවේ භාවනා වැඩු මව්පිය දෙන්නේ තමන්ගේ දියණියා සමග වෙලා සෑහෙන වේලාවක භාවනා ගැන සාකච්ඡාවක යෙදුණා. ඒ දියණිය බොහෝම දක්ෂ ලෙස භාවනා කරනවා. ඒ දක්ෂ ලෙස භාවනා කරචත් එතුමියට ලොකු බාධාවක් ඇවිල්ලා තියෙනවා. අන්තිමේ මේ සොයා සොයා බලනකොට ගුරු ගුරු තුමියකගෙන් මේක උපදෙස් ලබාන තියෙන්නේ මැලේසියාන් සිල්මෑණි කෙනෙකුගෙන් එතුමියගේ උපදේශයක් වැරදෙනා මහත් ව්‍යසනයකට පත් වෙලා ඉන්නවා දැනට. අන්තිමේදී අපේ සාකච්ඡාව තුළින් ගොඩක් දොරට ඒක විසඳා ගන්න හැකි වුණා. ඒ මක් නිසාද නියම ගුරු ඇසුරක් නැතිකොට බොහෝ අනතුරුදායක දේවල්ට මුහුණ පාන්න සිදු වෙනවා. මේට අවුරුදු 5 6කට ඉස්සර වෙලා සදහවත් මව් කෙනෙක් අපේ ඉදිරියට භාවනා පන්තියේ කියලා තමන්ගේ කමඨාන ගැන කියා හිටියා. එතුමිය කියනවා ස්වාමීනි මම බොහෝම හොඳින් භාවනා කළා. මං සෝවාන් ඵලයටත්පත් වුණා. මට ඕන වුණා ආනාපාන සතිය වඩන්න, ධ්‍යාන වඩන්න. ඉතින් මගේ ගුරු ස්වාමීන් වහන්සේට කිව්වා මට උපදෙස් දෙලා මට ආනාපාන ප්‍රතිභාග නිමිත්ත ලැබුණා. මේ ප්‍රතිභාග නිමිත්ත ගැන කිව්වාම ස්වාමීන් වහන්සේ මට උපදෙස් දුන්න මේක ලොකු වෙන්න, කුඩා වෙන්න, දකුණට කැරකෙන්න, වමට කැරකෙන්න, ලං වෙන්න, ඈත් වෙන්න, උස් වෙන්න, පාත් වෙන්න අදිස්ථාන කරන්න කියලා. ඒ කියන්නේ කියන හැටියට මම කරා. අන්තිමේ ස්වාමීනි මට ඉවසිය නොහැකි ඉසරාදයක් ආවා. ඒ ඉසරාදේ අද වෙන දක්වා මට බෑ නිදා ගන්නත් නෑ රෑ දවල් නිරතුරුවම ඉස්සරදේ පවතිනවා. දැන් මේ භාවනාවක් නෑ කරගෙන ගිය භාවනාවක් නෑ මට නිදා ගන්නත් නෑ මට කායික වශයෙන් කිසිම සනිසිල්ලක් නෑ ස්වාමීනි කියලා බොහොම බැගෑපත්ව කියා හිටියා. මේ මක් නිසාද? අර ගුරු උපදේශේ වැරදිච්ච නිසායි. ප්‍රතිභාග නිමිත්ත එක සෙල්ලම් කරන එකක් නෙමෙයි. ප්‍රතිභාග නිමිත්ත කියලා කියන්නේ හරියට චක්‍රවර්ති රජ වෙන දරුවෙක් මව කුසේ ඉන්නවා නම් ඒ චක්‍රවර්ති ගර්භයක් රැකගන්නවා වගේ රැකගන්න කියලා. ඒ වගේම ගොයම් පියදෙන්නේ ඉස්සර බන්දි හැදෙච්ච ගොයම මනරෙන් ආරක්ෂා කරගන්න තියෙන. ඒ වගේ තමයි මේ කියන ප්‍රතිභාග නිමෙත් එක සෙල්ලම් කරන්නේ නැතුව බොහෝම ගරුත්වයෙන් ඒක ආරක්ෂා කරගන්නට ඕනේ. ඒ උපදේශයෙන් නැති නිසා අන්තිමේ මෞත්‍රමියට කරගෙන ගියේ භාවනාවක් නෑ සප විහෙරණියකුත් නෑ. මෙන්න මේ වාගේ තත්යන් උදාපත් වෙන නිසා භාවනා කරනු කැමැති හැම පින්නතුක විසින්ම විශේෂයෙන්ම ගුරු ඇසුරේ පිහිටා සිටගෙන නිකං ගුරු ඇසුරේ නෙමෙයි Tamante මේ අධ්‍යක්ීමක් හෙවත් පළපුරුදු ගුරුවරයෙක් ඇසුරෙන්ම පුහුණු කළ යුතු දෙයක් තමයි මේ සමති විපස්සනා භාවනා මාර්ගය. ඒ සඳහා පළමුවෙන් අපි කෙටියෙන් කියනවා භාවනා කරනු කැමති සෑම දිනා විසින් පළමුවෙන්ම ගතස් පිරිසුදු කරගන්නට ඕනේ. අත්පා මූණකට හොඳින් දෝහණය කරගන්නට ඕනේ. සීලය පිරිසුදු කරගන්නට ඕනේ. වාඩි වෙන තැන පිරිසුදුව තබා ගන්නට ඕනේ. ඊළඟට තමන්ගේ සීලය මෙනෙහි කරලා හිතේ සතුටක් ඇති කරගන්නට ඕනේ. ආත්ම විශ්වාසයක් ඇති කරගන්නට ඕනේ. මට පුළුවනි. මට රත්නත්‍රයේ පිහිටෙන් මේක කරගන්න පුළුවනි කියලා තමන්ගේ ආත්ම විශ්වාසයක් ඇති කරගන්නට ඕනේ. ඊළඟට බුද්ධ රත්නයට, ධර්ම රත්නයට, සංඝ රත්නයට ගුරුතුමන්ගේ ජීවිතේ පූජා කරන්නට ඕනේ. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ස්වල්පයක් මෙනෙහි කරමින් හිත සන්තෝෂ කරගන්නට ඕනේ. ස්වල්ප වේලාවක් මෛත්‍රිය වඩලා හිත සන්තෝෂ කරගන්නට ඕනේ. ස්වල්ප වේලාවක් ශරීරයේ දෙතිස් කුණප පිළිකුල බව මෙනෙහි කරන්නට ඕනේ. ස්වල්ප වේලාවක් මරණ සතිය සිහි කරලා අනිත්‍යතාව හිතට දරා ගන්නට ඕනේ. මේ ටික කරලයි භාවනාවට යොමු වෙන්නේ. ඒ භාවනා කරන වෙලාවේදීද තමන්ගේ ගත වෙච්ච කාලයේ සිදුවෙච්ච දේවල් කියපු කරපු දේ ලොක්කෝම අමතක කරන්නට ඕනේ. ඒ වගේම ඉදිරියේ කරන්න තියෙන හිතන්නේ දේවල් ගැන ලොක්කෝම අමතක කරන්නට ඕනේ. එසේ අමතක කළා තමන්ගේ හිත මේ මොහොතේ පමණක්ම තියෙන හැටියට හිත එකාසු කරගන්නට ඕනේ. එකාසු කරගෙන තමයි නිසි උපදේශ ඇතුව සමත භාවනාවක් වඩන්න තියෙන්නේ. සමත භාවනා වඩලා ඒන් ලබාගත් උපචාර සමාධියේ හෝ අර්පණා සමාධියේ පිහිට කරගෙනයි විපස්සනාවට හැරෙන්නේ. විපස්සනාට හැරෙන දොරටු තුනක් තියෙනවා. සමත භාවනාවකින් උපචාර සමාධිය ලබාගෙන විපස්සනාට පිවිසෙන එක දොරටුවක් තියෙනවා. සමත භාවනාවෙන් රූපාශ්‍ර ධ්‍යාන ලබාගෙන විපස්සනාට හැරෙන දෙවෙනි දොරටුවක් තියෙනවා. සමත භාවනාවෙන් අස්ස සමාපatti ලබාගෙන විපස්සනාට හැරෙන දොරටුවක් තියෙනවා. මෙහෙම දොරටු තුනක් තියෙනවා. දැන් පිම්බීම හැකිලිම උනත් එහෙම නැත්නම් වෙන විපස්සනාවක් උනත් වඩල උපචාර සමාධිය ලැබුණෙන් පස්සේ විපස්සනාවට හැරෙන්නේ. එතකොටයි මේ විපස්සනාව කෙරෙන්නේ. එහෙම නැත්නම් සමත භාවනාවකින් ආනාපාන සතිය හෝ මෛත්‍රී ආදී භ්‍රමජාර භාවනාවකින් හෝ පිළිකුල් භාවනාවකින් හෝ කසින භාවනාවකින් හෝ රූපාචර ඥාන උපදවනවා. රූපාචර ඥාන පදනම් කරගෙන ඒ ආලෝකයෙන් මේ නාම රූප ධර්මයන් මනමින් දැක ගනිමින් විපස්සනාවට යෙදෙන්න පුළුවන් ඒක අරට වඩා සාර්ථකයි. ඊටත් වඩා කසින ඥාන වඩා අරූප සමාපත්තිය උපදවනවා. දැන් සමහර කෙනෙක් මේ ආනාපාන සතියෙන් අරූප සමාපත්තිය උපදවනවා කියලා කරනවා ඒක සම්පූර්ණයෙන් වැරදියි. කසින ඥානම ඕනේ අරූප සමාපatti උපදවන්න කසින ඥාන 9කින් එකකින් තමයි පුළුවන්. ධාවිනේකින් පුළුවන් කමක් නැහැ ආකාශ කසිනෙන් අරූප සමාපatti උපදවන්නට බෑ. ඒතකොට මේ කියන්නේ අරූප සමාපatti හතරක් ඉපදෙනවා නම් වඩන්න තියෙන සමාපatti අටම සම්පූර්ණයි. ඒතනත්තාගේ ධ්‍යාන ශක්තිය බොහොම බලගතුයි. ඒතනත්තාගේ ධ්‍යානයෙන් ලැබෙන ප්‍රතිභාග නිමිත්තාලෝකය බොහොම බල සම්පන්නයි. ඒ නිසා ඔහුගේ හිතේ පහළ වෙන ප්‍රඥා ආලෝකේ බොහොම තීක්ෂණයි. මේ තීක්ෂණ වූ ප්‍රඥා ආලෝකයෙන් මේ රූපකයට විනිවිද බලමින් නාම රූප වශයෙන් සියල්ල වෙන්කොට දැක ගන්න පුළුවන්. ඒ නාම රූප වෙන්කොට දැක ගැනීමෙන් පසුවේ හේතුඵල සම්බන්ධතාවක් දැක ගන්න සමත් වෙනවා. ඊට පස්සේ සම්මාර්ෂණ ඥානයේ පටන් ත්‍රිලක්ෂණයට නම් වෙනවා. මේවා එකින් එකට ගිහිල්ලා උද්‍යාම ඥාණයෙන් ඊළඟට බංගානුපස්සනා ඥානය ඒවා බොහෝම ගැඹීර අවස්ථාවල් මේ ආවාත ඥාත කරන තැන් නෙමෙයි ඒක බොහෝම පිළිසිදු කරගන්න පුළුවන් අර ප්‍රඥා ආලෝකේ යම් පමණ තීක්ෂණ නම් ඒ තරමට තියුණු ලෙසින් පුළුවන් වෙනවා ඉතින් මේ බංගානුපස්සනාවෙන් එහාට ඉතින් ඥාන පරම්පරාව සුවසේ දියුණු වෙනවා සංකාරුපේක්ඛා ඥානයට ගියාම මේ පැත්ත සංස්කාර එහා පැත්ත නිර්වාණය කියන මට්ටමට ආબોධයක් ඇති වෙනා හිත මධ්‍යස්ථ වෙනවා එලා හිත පුදුමාකාර ඒකාග්‍රතාවකටපත් වෙනවා. ඊට පස්සේ ඒකෙන් ඉන්ද්‍රිය බල බොජ්ජංග මාර්ගාංග ශක්තිමත් වුණා නම් යම් වෙලාවක සෝවාන් මාර්ග චිත්ත නීතියේ පහළ වෙලා පළමු අරට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. ඉන්නතුළු තමා ලබාගත් මාර්ගයේ මේකයි ඵලයේ මේකයි නිවන මේකයි කියන ආબોධන ප්‍රතිවේක්ෂා ඥාන පහළ වෙනවා. තවදුරට උද්‍යාවීය ඥානයේ පටන් විපස්සනා කුළු ගැන්වීමෙන් දෙවෙනි මාර්ග චිත්ත වීතියක් තුන්වෙනි මාර්ග චිත්ත වේතියත් හතරවෙනි මාර්ග චිත්ත වේතියත් ඒ ධර්ම විනයානුකූලව සිද්ධ වෙනවා. ධර්ම න්‍යායානුකූලව සිද්ධ වෙනවා. ඒ සතර මාර්ගයේ තනතුරුම තමා ලබාගත් මාර්ගයේ මේකයි ඵලයේ මේකයි අරමුණු වූ නිර්වාණය මේකයි ප්‍රහේණි කෙලෙස් මෙච්චරයි ඉතිරි කෙලෙස් මෙච්චරයි ආදි වශයෙන් ප්‍රත්‍යවේක්ෂා ඥාන වලින් තමන්ම තේරුම් ගන්නවා තමන් ලබාගත්තේ අධිගම ඥානය ගැන. අන්තිමේදී ඔය කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම නිසා සතර මාර්ග ඵලානුක්‍රමෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම නිසා අර ගාථාවේ සඳහන් වූ පරිද්දෙන් 108 වදාරුන් තෘෂ්ණාව හේවත් අවීකේ පටන් භවග්‍රේ දක්වාද දසදහසක් සක්වලද කෙල ලක්ෂයක් සක්වලද අනන්ත සක්වලද හැම තැනම පැතිරීගෙන තියෙන 108 වදාරුන් තෘෂ්ණා ජටාව සම්පූර්ණයෙන් සිඳී බිඳී ලිහි පැතිරිච්ච දේවල් ඔක්කොම ගැලවිලා සේදෙලා අපේ චිත්තසංතානයේ පිරිසුදු වෙලා නැවත ඉපදීමක් නැති ජරාවක් රෝගයක් ව්‍යාධියක් මරණයක් නැති අජාති අව්‍යාද අශෝක අනුපායාස අමෘතමා නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නවා. උන්වහන්සේට නැවත පුනරභවයක් නැහැ. උන්වහන්සේ ප්‍රීති වාක්‍යයක් කියනවා කීන ජාති උසිතම් බ්‍රහ්මචාරියං කතං කරණීයං නාපරං ඉත්තත් ආයාති පජානාති සතන් කරණේ වගේම චීනා ಜಾති මගේ ඉදීම අවසන් වුණා. කතං කරණීයන් මට මේ නිවන සඳහා කල යුතු වැඩ නිම වුණා. උෂිතම් බ්‍රහ්මචාරියන් සතර මාර්ග බ්‍රහ්මචාරියාව යත නිම වුණා. එවාගෙම මින් ඉදිරියට මට පුනර්භවයක් නැහැ කියලා උන්වහන්සේ ප්‍රීති වාක්‍ය කියලා. මේ විදිහට අපේ ලෝතර බුදු පියාණන් වහන්සේ සත්‍ය අවබෝධ කරගන්න පරම සමත්ුනේ ප්‍රඥා භාවනාවෙන්. රහතන් වහන්සේලා දෙසේ ප්‍රඥාව දිනු කර ගැනීමෙන් සත්‍යද මඟඵල නිවනින් සැනසීමටපත් වුණා. අපේ සරුවක්ඥන් වහන්සේ අති දීර්ඝ කාලයක් තිස්සේ පිරූ බෝධි සම්භාර හේතුවෙන් දෝමලාරා වැඩි ඉඳගෙන අනුකතුගේ උපදේශයක් නොමැතිව ස්වයම්හු ඥානයෙන් මේ ගාම්භීර ධර්මය ආબોධ කරගෙන සරුවක්ඥතා ඥාන ප්‍රතිලාභයෙන් සම්බුද්ධත්වයට පත් වේවදාලා 45 අවුරුද්දක් මුළුල්ලේ ලොවට දහම් මෙති වැස්සෙව්වා සූවිසි අසංකේයෙන් 9 කෝටි 60 ලක්ෂයක් දෙන ආර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් පුර පැමිණෙව්වා අනාගතයේ බල අදිෂ්ඨාන බල පිහිටුවා මානෙල්ම සෝන විහිදෙන ශ්‍රීමුක පත්මයෙන් සුදු බුදුනැසියේ දෙන දනදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්වාංශ බ්‍රහ්මස්වරයෙන් සුවාසෝ දාසක් දහම් කඳ දේශනා කළා අවුරුදු 45ක්ම නිවන් සැප වළඳමින් වැඩ සිට දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කළ මීපාණක් නිවෙන්නාසේ අනුපාදේශේස පරිනිර්වාණයෙන් අමා මහ නිවන් පුර වැඩියා. නික්ලේශී රහතන් වහන්සේලාද පිරිණිවුණ ආර්යයන් වහන්සේලා සුගති පලායන වුණ සසු ජනතාව සෝකේ කර්ම රූපව සුගති දුගති ගියා. වැඩිහිට විහාරස්ථාන රාජධාන උයන් පුකුණ මාතා සියල්ල කාලය ගෙවමින් නැස්තාවශේෂ වුණා. මේ මාගීර හඳතාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර ආදී කල්පස්ථායේ වස්තුද දේවල් දොරවල් යදකඩන් යාන වාහන මිල මුදල් ආදී පාරිභෝගික වස්තුද කෑමෙන් බීමෙන් ඇඳුමින් පැළඳුමින් බතෙන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආත්භාව සියල්ලද මතු මතේ ලැබෙන දිව්‍ය මානුෂාදී සැප සම්ප්‍රාප්ත සියල්ලද හිත ඇති හිත නැති සෑම සංස්කාරද ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි සංකති පරම්පරා වශයෙන් ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් නිතර පෙළෙන බැවින් දුකයි කැමැති කැමැතිසේ නොපවත්නා බැවින් අසාර නිසාර බැවින් අනත්තයි පිළිකුල් බැවින් අසුභයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ සීලොම සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරිය සත්‍යයි ඒ දුක ගැන දෙන පූර්ව භව තෘෂ්ණාව දුක්ඛ සමුදය ආරි සත්‍යයි. ඒ දෙක නැති සාන්ත නිර්වාණ ධාතුව දුක්ඛ නිරෝධාරි සත්‍යයි. නිර්වාණ ධාතුව සාක්ෂාත් වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍යයි. අනන්ත පරිමාණ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් පිරෝදානාදී පාරමී බැලින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් වැඩියා සතර දුක් තරණය කළේ කෙලෙස් හිමිමල නිවාසාන්ත නිවනින් සැනසේ වදාළ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමකල්ලි අපේ ගෞරව ආචාර උත්තමාංග නමස්කාරය වේවා අපේ ජීවිතයේ පුරාණ අස්පත් කරන සෑම කුසලයක් අපටත් ආර්ය අෂ්ටාංගික මාර්ග බවටද බෝධිපාක් ධර්ම බවටද පාරමී බාටදපත් වේවා ප්‍රතෝ බෝධි ඥානයකින් සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. නිකිනි පුර පසළොස්වක් බොහෝ දවස ආදායි ධර්ම භාණ්ඩාරාගාරේ කනදමා හිමියන් වහන්සේ උතුම් අරිහත්ත්වයට පත් වේවා දාලේ අද වැනි දවසකයි මහා පොළොව කම්පා කරවමින් පළවෙනි ධර්ම සංගායනාව ආරම්භ වුණේ අදවැනි නිකිණි පොය දවසකයි. ඒ වාගේ උදාර ඓතිහාසික පූජනීයත්වයට පත් වූ මේ උපෝසත දවසේදී සිල් පිළිපෙළා ධර්ම ශ්‍රවණය කරමින් බුද්ධ පූජා කරමින් සමථ විපස්සනා භාවනා වඩමින් දැන් මෙතෙක් පැයක් මුළුල්ලේ මන ඇසීමෙන්ද රැස්පත් කරගත් සීල කුසල සම්භාරය මේ සහභාගී වන සෑම දෙනාට විශේෂයෙන් මේ තරුණ බෞද්ධ සංගමයේ නිලධාරි මණ්ඩල හා විශේෂයෙන් ආගමික අංශයේ මෙහෙවන පින්වත් කුණවර්ධන මහත්මයාගේ සෑම දිනකටමත් සිය පවුල්වල සියලු දෙනාටත් මිය පරලෝකීය ඥාතීන්වත් ආරක්ෂක දෙවියන්වත් හිතායිතමද මැද සෑම සත්‍යයන්වත් ලොවේ ලෝතුරා සූපිනිස වේවා තව තවත් ධර්මාඥානේ භාවනාඥානේ වැඩේවා සම්්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා දෙලෝ සුභසත සැලසේවා කෙලවරපතු බෝධියකින් අග්‍ර අමා මහ නිවන් සෝ පිණිස හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු